ශාලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේව නමෝ තස් භගවතු අරහතෝ සම්මා ಸಂಭವ අරහත්තං සච්චිකාතුං ඛතමේ නව රාගං දෝසං මෝහං කෝදං උපනාහං මක්ඛං පලාසං ඉස්සං මච්චරියං ඉමේ කෝ බික්කවේ නව ධම්මා අප්පහාය අබබ්බෝ අරහත්තං සච්චිකාතුං තී සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සියලු සත්වයන් වෙත කරුණා මෛත්‍රියෙන්ම දේශනා කළ සද්ධර්මයෙන් ස්වල්ප මාත්‍ර ධර්ම කාරණා කීපයක් නමුත් ඊටාම ධර්ම ගෞරවයෙන් දේශනා කරවාගෙන ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මොහොත ලෝකයක් ශ්‍රවණය කරන සූත්‍ර පිටකයේ නිකාය පොත් පහෙන් එකක් අංගුත්තර නිකාය. අංගුත්තර නිකායේ දහම් කරුණු 9ක් පිළිබඳව දේශනාවන් ඇතුළත් කොටසට කියනවා නවක නිපාතය කියලා. නවක නිපාතයේ තියෙන දහම් කරුණු 9ක් පිළිබඳව කළ දේශනාව. නවක නිපාතයේ පින්වත්නි කේම වර්ගය කියලා වර්ගයක් තියෙනවා. මොන වර්ගය කියලාද? කේම වර්ගය. ඒ කේම වර්ගයේ සූත්‍රයක් තියෙනවා අරහන්ත බබ්බා බබ්බ සූත්‍රය කියලා. කේම කියන වචනේ තේරුම nirupadhrit කියන අදහසයි. අපි කියනවානේ ക്ഷേම භූමියක් කියලා. එතකොට ക്ഷേම භූමියක් කියලා කියන්නේ උපද්‍රවයක් නැති තැන, nirupadhrit තැනයි. කාන්තාරයක් මැදින් යන කෙනෙකුට නොඑක ආකාරයේ විපත් බහුලයි. ආහාර නැතිකමින් විපත් තියෙනවා. වතුර නැතිකමින් විපත් තියෙනවා. වෙනත් වෙනත් ප්‍රත්‍ය පහසුකම් බෙහෙත හේත ආදී සියල්ල නැතිකමින් පහස් විපත්තිය තියෙනවා. ඒ සියලුම ගැටලු වලට මුහුණ පෑවත් කාගින්වත් පිහිටක් නැති තැනක් නිසා එහෙම විපතක් තියෙනවා. ඊළඟට පින්නතුනේ ඒ වගේ දුෂ්කරතෙන් ඇසුරු කරගෙන හොරු හතුරු මංකොල්ලකාරයෝ ඒත් එහෙමමයි. දරුණු ආකාරයේ නොඑක ආකාරයේ වනසතුන් එහෙමත් නැතිනම් නොඑක ආකාරයේ සත්ව වර්ග වලින් නොඑක් විපත් තියෙනවා මේ සියලු විපත් වලින් මගහැරිලා ക്ഷേම භූමියකට යනකොට මේ සියලු උපද්ද්‍රවයන්ගෙන් නිදහස් වෙච්ච තැනක් ඒ. ඒකට ക്ഷേමය කියලා කියන්නේ කිසිම උපද්ද්‍රවයක් නැති තැන. කිසිම උපද්‍රවයක් නැති තැන තමයි පින්වත්නි ඇත්තටම මේ මුළු මහත් සංසාරයේ නැමැති කාන්තාරෙම ෂේම භූමිය තමයි පින්වත්නි උතුම් වූ නිර්වාණය. ඉන් මෙහා පැත්තේ අපි හිතනවා දිව්‍ය ලෝකයක් ෂේම භූමියක් කියලා. නමුත් දිව්‍ය ලෝකයක් ෂේම භූමියක් නෙමෙයි. මොකද දෙව්ලොවත් පින්වත්නි අනේක විද වූ දුක් පීඩා උපද්‍රව තියෙනවා. අපිට තරම් ජරා මරණ ආදී ඒ කියන්නේ අපිට තරම් මේ මව් කුසක ඉන්න දුක නැහැ. අපිට වගේ ලෙඩ රෝග ආදී දුක් නැහැ. නමුත් මරණ දුක නැත්තේ නැහැ. අනිකුත් අනිකුත් ප්‍රිය විප්‍රයෝග ආදී නැද්ද? ඒ දුක් රැස තියෙනවා. ඒ නිසා එතනත් උපද්‍රව නැහැ කියලා කියන්න බෑ. සංසාරය කියන්නේ කාන්තාරයක්. මේ සංසාරයේ නැමැති කාන්තාරේ අපි විඳින තරමක් විඳින්නේ පින්නතුනේ උපද්‍රවද නැද්ද? උපද්‍රවමයි. මොහතකට උපද්‍රව වලින් මගහැරිලා ඊටාම ස්වල්ප මාත්‍ර වේලාවකට hina වුණාම හිතන ඉඳලා ඒ සිය දහස් වාරයක් පින්නතුනේ සුසුම් හෙලන්න කරුණු හැදෙනවද නැද්ද? සුසුම් හෙලන්න කරුණු හැදෙනවා. පින්නතුනේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවේ කුසට එනතුරා පින්වත් සුසුම් හෙලනවා. හැබැයි ඒ දරුවා කුසට ආපු දා බිහි වෙනකන් පින්නතුනේ රකින්න ඕන පුදුම රැකිල්ලක්. පෙර තිබුණු නිදහස පෙර තිබුණු පින්වත්නි සුවය දැන් තියනවද? නැහැ. හැබැයි ඒ දුකත් ඒ බරත් ඒ වේදනාවක් අපිට මීපැණි වගේ දැනෙනවා. එහෙම තමයි සංසාරේ අපි අරන් යන්නේ. මොකද අපි කියන්නේ පැමිණෙන දුක් පැණි රහයි කියලා. නේද? ඒ කියන්නේ අපි කරවිල කනවා පින්නවත් නි හරි රහයි මීපැණි කියලා හිතාගෙන. ඒ තිත රිතමනේ බලන්නකෝ ඔබ ඔබේ ජීවිතයේ උඟාක් වෙලාවකදී මීපැණි කියලා නම දාගෙන කරවිල කාලා නැද්ද කියලා? ඈ? නේද? මීපැණි කියලා නම දාගෙන කරවිල කෑවට නම කොහොම දැම්මත් තිත්ත වෙනස් වෙනවද? නෑ තිත්ත තිත්තමයි. ඒ කියන්නේ මම මේ සංසාරේ සැපයි කියලා කියාගෙන හිතාගෙන කීයක් දුක් විඳලා තියෙනවද කියලා බලන්න. එතකොට දරුවේ කුසට එනකන් සුසුම් හෙලපු දෙමව්පියෝ ඒ දරුවා කුසේ දරාගෙන පරිහරණය කරන කම්ම පින්වත්නි සැප කියලා හිතාගෙන දුක විඳිනවා. ඒකනේ වෙන්නේ නේද? ඊට පස්සේ ඒ දරුවා බිහි කරන වේදනාව මරණ මාත්‍ර වේදනාවක් කියලා අපි දන්නවද නැද්ද? දන්නවා. ඒ වේදනාව විඳිනවා. එතන ඉඳලා පින්වත්නි ඒ දරුවා වෙනුවෙන් පින්වත්නි සැපයක් විඳිනවද ඒ දරුවා වෙනුවෙන් අනේක විද වූ කැපකිරීම් කරනවද අනේක විද කැපකිරීම් කරනවා සමහර වෙලාවකදී පෙර තිබුණු නිවනත් ඒ හේතුවෙන්ම නැති වෙලා මම මේ එක කරුණක් විතරයි කිව්වේ පින්නතුනේ අපේ ස්වභාවය තමයි අපි හුඟක් වෙලාවකදී පින්නතුනේ දුක් වලින් නිදහස් වෙන්න දුක දුක හැටියටවත් දකින්න අපි සමත් වෙලා නැහැ. මේ සසර කියන්නේ එහෙම පිටින්ම කාන්තාරයක් වෙනවා. මනුස්ස ලෝකේ ඉපදුනා වුණත්, දිව්‍ය ලෝකේ ඉපදුනා වුණත්, ඔය දෙක අතර විතරක් නෙමෙයි අපි නිරේ කොච්චර දුක් විඳින්නේ නැද්ද සංසාරේ? සංසාරේ ඉච්ඡර නිරේ දුක් විඳා කියලා දැන් නිරේ දුක් ඉවරයිද අපිට? නැහැ පින්නතුනේ. නිරේ දොර මේ තප්පරෙත් අපිට ඇරිලාද නැද්ද? මේ තප්පරෙත් අපිට ඇරිලා තියෙනවා. പ്രേත ලෝකේ අපි අනේක විද කාලයක් පින්නතුනේ දුක් විඳලා නැතුව ඇද්ද? මල මූත්‍ර කකා මිනී වලින් වැగిරෙන ඕජාව ඇද ඇද හූරගෙන කාලා අපි කොයිතරම් ජීවත් වෙන්නේ නැද්ද සංසාරේ කුසින් වදාපු දරුවෝ තමන්ම කකා හැබැයි අපි ඒව අනන්ත කාලයක් වින්දනය කරලා විඳලා විඳලා විඳලා විඳලා පීඩා විඳලා පින්නතුනේ දැන් අපි මේ දුක් විඳලම ඉවරයි කියලා පිට හිත හදා ගන්න පුළුවන්ද? අපිට එහෙමත් බෑ. ඇයි ඊළඟ තප්පරේ මැරුණොත් പ്രേත ලෝකෙත් අපිට ඒ දොර තවත් ඇරිලා. තිරිසන් වෙලා අපි ඉපදිලා නැතුව ඇද්ද? බල්ලෝ වෙලා, බලල්ලු වෙලා, ඌරෝ වෙලා, හරක් වෙලා. සංසාරේ අපි කොයි තරම්නම් මේ දුක් කුහුලන්නේ නැද්ද? හිතන්නකෝ බලන්න. එතකොට ඒ විදිහට දුක් පීඩා විඳගෙන ඇවිල්ලා වුණත් පින්නතුනේ අද අපි පින්නතුනේ තිරිසන් සත්වයන් කෙරෙහි යම් ප්‍රතිචාරයක්ද මිනිස්සු වෙලා දක්වන්නේ ඊළඟ භවයේ සමහර විටකදී ඒ ප්‍රතිචාරයේ ලබන්නෝ බවටපත් වෙන්න අපි වෙන්න බෑ අපි වෙන්න පුළුවන් ඒ නිසා මේ සසර කියන්නේ ඒක නිසාමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ සංසාරයේ කියන එක ඉන්නනම් ඕන තැනක් නෙමෙයි. නික්මෙන්නමයි සුදුසු. නික්මෙන්නමයි සුදුසු. අනන්ත දුක් ගොඩක්. අම්මා තාත්තා ඉඳිද්දී දරුවා ඉස්සර වුණොත් දරුවා වෙනුවෙන් අම්මලා තාත්තලා අඬනවා. ඊළඟට දරුවා ඉඳිද්දී අම්මා තාත්තා ඉස්සර වුණොත් පින්වතුනේ අම්මා තාත්තා වෙනුවෙන් අම්මා තාත්තා මැරුණා කියලා දරුවෝ වන්නනවා. ඉතින් මේ දෙකෙන් එකක් ඒ කාන්තෙන්ම සිද්ධ වෙනවද නැද්ද? මේ දෙකෙන් එකක් නියතව සිද්ධ වෙනවා. එහෙනම් කෝක වුණා පින්වතුනේ කෙලවර කඳුළු නේද? ওই දෙකෙන් ඉස්සර වෙනවා නම් කොයික වුණත් ඉස්සර වෙන්න තියෙන්නේ ওই දෙකෙන් එකක් නේ. එක්ක දරුවෝ ඉස්සර වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉස්සර වෙන්න ඕනේ දෙමව්පියෝ. හැබැයි කොයික ඉස්සර වුණත් අඬන්න තමයි තියෙන්නේ. ඉතින් කොයික ඉස්සර වුණත් විසඳුමක් නැත්නම් සතුටින් කෙලවර කරන්න කොයික ඉස්සර වුණත් කෙලවර කරන්න වෙන්නේ අඬලා විලාප තියලා පිස්සු වැටිලා වලවල් වලට පැනලා පොළොවේ පස් කාගෙන නම් එහෙම සංසාරයක පින්නතුනේ තවත් අපි සංසාරේ අඬන්නද මේ යන්නේ සතර කියන්නේ ඉන්න ඕන තැනක් නන් නෙමෙයි මහණෙනි මම අසුරු සනක් ගහන මොහොතක්වත් මේ සසර කියන එක නම් වර්ණනා කරන්නයි කිව්වා. අසුරු සනක් ගහන මොහොතක්වත් සසර වර්ණනා කරන්නේ. අසුරු සනක් ගහන මොහොතක්වත් සසර වර්ණනා කරන්නේ නැත්තම් පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ਸਰවඥතා ඥාණයෙන් මේ සංසාරේ උපද්‍රව කොච්චර දකින්න ඕනද? අපිට තවත් මේ සංසාරේ හොඳයි කියලා හිතෙන්නේ ඇයි? අපිට මේ සංසාරයේ අනතුරු පේන්නේ තාමත් ටිකයි. සැපක් කියලා එකක් තාමත් අපේ හැට පේනවා. නමුත් බුදු වැසින් දැකලා අපිට දේශනා කරන්නේ නම් අසුරු සැනක් ගහන මොහොතක්වත් සසර වර්ණනා කරන්නේ නෑ. එහෙනම් බුදු වැසින් බලනකොට අපිට නොපෙනෙන දුක් අපිට නොපෙනෙන අනතුරු අපිට නොපෙනෙන උපද්‍රව අපිට නොපෙනෙන විපත් කොච්චරනම් බුදු වැසින් පේනවද ඒ බුද්ධ වචනය අදහාගෙනම මේ සංසාරයෙන් ගැලවෙන්න මඟ හොයනවා මිසක අපේ ඇහැට පේන අල්ප මාත්‍ර සැප විපාක දැකලා මේ සංසාරේ ඉන්න හදන එක නම් පින්නතුනේ මේ සංසාරේ අපි අපිටම කරගන්න ලොකුම හතුරුකමක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සසරින් ගැලවෙන්නමයි වටින්නේ. හැබැයි ඒ ගැලවෙන්න නම් මේ මාතෘකා කළ දේශනාවේ කියනවා කාරණා ටිකක් තියෙනවා. මේ කාරණා ටික නැති නොකරනම් මේකෙන් ගැලවෙන්න බෑ කියලා. මේ සංසාරේ කෙලවර කරන්න නම් මේ සංසාර දුක් වලින් ගැලවෙන්න නම් අපි පින්නතුනේ මේ සම්බුද්ධ ශාසනය තුලදී මේ ජීවිත ගමනේම උතුම් අරහත් ඵලයේ සාක්ෂාත් කරගන්න වීරිය කරන්න ඕනේ. හැබැයි අරහත් ඵලයේ සාක්ෂාත් කරන්න බෑ කාරණා නමයක් දුරු නොකර කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දේශනාව විති දේශනා කළා. නව භික්කවේ ධම්මේ අප්පහාය අබබ්බෝ අරහත්තං සච්චිකාතුං මහණෙනි නව ධම්මේ අප්පහාය ධර්ම නවයක් කරුණු නවයක් අප්පහාය ප්‍රහාණය නොකර කරුණු නවයක් ධර්ම නවයක් ප්‍රහාණය නොකර දුරු නොකර අබබ්බෝ අරහත්තං සච්චිකාතුං අරහත්තං සච්චිකාතුං අබබ්බෝ ඒ කියන්නේ අරහත්ත්වේ සාක්ෂාත් කරන්ඩ පුළුවන්කමක් නැහැ කරුණු කීයක් දුරු නොකරද කරුණු නවයක් දුරු නොකර අරහත්වේ සාක්ෂාත් කරනවා කියන එක වෙන්නේ නැහැ. අපි හිතනවානේ පින්නතුනේ මට උතුම් අරහත් ඵලය ලැබේවා කිව්වම ඒක වෙනවමයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒක මේ වගේ දෙයක් පින්නක් නේ. අපි හිතමු අපිට ඊටාම දරුණු රෝග ආබාධයක් තියෙනවා. ඉතාම දරුණු රෝගාබාධය. අපිට පිළිකාවක් කියලා. ඉතින් අපි මේ පිළිකාවෙන් මම සූපත් වේවා කියවට හරියනවද? ඒක හරියන්නේ නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ඒ පිළිකාව වෙනුවෙන් යම් සැත්කමක් කරන්න තියෙනවා නම් සැත්කම කරලා ඉවත් කළ යුතු කොටස ඉවත් කරන්න ඕනේ. ඉවත් කළ යුත්තේ ඉවත් කරන්නම වෙනවා. ඒ ඉවත් කළ යුත්ත තියාගෙන මේ පිළිකාවෙන් මට සුවයක් ලැබේවා කිව්වට ඒක වෙන ක්‍රමයක් නෑ මොකද පිළිකාව තියෙනවා ඇතුලේ. ඒ නිසා සූපත්භාවයේ පතන කෙනා සැකම කරන්නම වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ හැබැයි අකමැත්තෙන් මේ සැස්කම කරනකොට අනතුරක් තියෙනවා. නේද? මොකද අකමැත්තෙන් කරනකොට වෙනත් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. නේද? බය ඇති ගැනීම නිසා නොඑක ආකාරයේ ඊළඟට තවත් තවත් අරුබුද මතුවෙන්න පටන් ගන්නවා. ඒ වගේ මේ ශාසන ප්‍රතිපදාවෙදිත් අපි අත්හල යුත්ත දුරු කළ යුත්ත දුරු කරන්න කැමැත්තක් ඇති කරගන්න ඕනේ. අකමැත්තෙන් කරන්න බෑ. ඒකනේ කියන්නේ uppannam kama vitakkan nadivaseeti kajahati. ඉවසන් නැතුව උපදිනා රාග කාම උපදිනා කාම සිතිවිල්ල දුරු කරන්න ඕනේ. ඊළඟට බලන්නකෝ අපිට කොහොමද පින්වත්නි අකුසල් දුරු කරන්න කියන්නේ? අකුසල් දුරු කරන්න කියනවා චන්දං ජනේති. අකුසල් දුරු කිරීමට කැමැත්තක් ඇති කරගන්න ඕනේ. කැමැත්තක් ඇති වුණේ නැත්නම් මොකද වෙන්නේ? මේ සාසන ප්‍රතිපදාව මහ පීඩාවක් වෙනවා. නේ? දැන් කැමැත්තින්ම නාන කෙනෙකුට නානවා කියන එක ලොකු සැපයක් වෙනවද නැද්ද? ලොකු සැපයක්. එයාට නෑවට ඇති වෙන්නේ. හැබැයි නාන්න කැමති නැති කෙනෙකුට ඒ නාණයක ඇතුලේ යාට සැපයක් තියෙනවද? යාට සැපයක් නැහැ. ගඟට බහින්න නාන්න කැමති කෙනෙකුට ගඟට බහින එක තමයි ලොකුම සැපේ. ඊට පස්සේ එයාව ගඟින් ගොඩ ගන්න බෑ. හැබැයි නාන්න කැමති නැති කෙනෙකුට ගඟට බහින් බස්සව ගන්න එක තමයි අසීරුම දේ. එයා ගඟට පින්වත් බැස්සත් වැඩි වෙලාවක් ඉහි රැඳෙනවද? රැඳෙන්නේ නැහැ. එයාට ඒකේ සුවයකුත් නෑ මතක තියාගන්න මේ ශාසන ප්‍රතිපදාව කියන්නේ නිවන කරා යන දිය පාරක්. මේකට බහින්න ඕන කැමැත්ත උපදවගෙන. කැමැත්ත උපදවගෙන මේ ශාසන ප්‍රතිපදාවට බැහැපු කෙනාට සැපේ තියෙනවා. හැබැයි අකමැත්තෙන් බලහත්කාරයෙන් මේ ගඟට බස්සපු කෙනාට මොහොතකින් ගොඩ එනවා. පුංචි කාරණයක් නිසා අපිට මේ සාසන ප්‍රතිපදාව පුරන්න බෑ කියලා මොකක් හරි ශ්‍රද්ධාව නැති කරගෙන හරි සීලය නැති කරගෙන හරි මේවා පිරිහෙලාගෙන සාසන ප්‍රතිපදාවෙන් ගොඩට එනවා හරියට අර නාන්න අකමැති කෙනෙක් ළඟට දැම්මා වගේ. හැබැයි නාන්න කැමති කෙනා ළඟට දාපුවම ගොඩට ඉන්නේ නැහැ. ඒ වගේ පින්වත්නි අර සාසන පිළිවෙත පුරන්න කැමැත්ත උපදවාගත්තු කෙනා මේ සාසන ප්‍රතිපදාව පුරන්න පුරන්න පින්වත්නි මේ ගඟේ මින්න කැමතියි. මේ ශාසන පිළිවෙතම පුරන්න කැමති. එතනින් එහා ගොඩට ඉන්න කැමති නෑ යා. ඒ ශ්‍රද්ධාවෙන් ඉන්න කැමති මොන හේතුවෙන්වත් ශ්‍රද්ධාව නැති කරගන්නේ නෑ. සීලය තුලම ඉන්න කැමති මොන හේතුවෙන්වත් එයා සිල් කඩා ගන්න කැමති කැමති නෑ. ඒ වගේ මේ කියනා වූ කාරණා නමය තියාගෙන අරහත් ඵලේ සාක්ෂාත් කරන්න බෑ. එහෙනම් මේ කාරණා නවය දුරු කරන්න පින්නතුනේ කැමැත්ත ඇති කරගන්න ඕනේ. පළවෙනි කාරණේ. හරියට මට සැත්කම කළොත් සුවපත් වෙන්න පුළුවන් ඒ නිසා මම මේ සැත්කමට කැමතියි. සුවපත් භාවයේ බලාපොරොත්තු වෙන කෙනා තමයි කැමැත්තෙන් කැමැත්තෙන් පින්නත් මේකට එකඟ වෙන්නේ. අන්න ඒ වගේ මේ කාරණා ටික මතක තියාගන්න අරහත් ඵලය උපදවන්න නම් ලබන්න නම් මේ කාරණා නමය දුරු කරන්නම වෙනවා. ඒ සඳහා කැමැත්ත උපදවා ගන්න ඕනේ. පළවෙනිම කාරණේ කියනවා මොකද්ද? රාගං අපිට දුරු කරන්න ඕනේ, ගලවන්න ඕනේ, කපලා දාන්න ඕනේ පළවෙනිම පිරිකාව තමයි රාගය. අරහත් ඵලයේ නැමැති සුවය ලබන්න නම් ඔන්න අයින් කරන්න ඕනේ පළවෙනිම පිරිකාව. මොකද්ද රාගය? නත්ති රාග සමෝ අග්ගී රාගය හා සමාන ගින්නක් නැහැ පින්නතුනේ. රාගය හා සමාන ගින්නක් නැහැ. මේ ගින්න පින්නතුනේ අපි මේ උයන පිහන ගින්න වගේ නෙමෙයි. సంతානය පින්නතුනේ සුව යහනක හිටියක් පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. සුව යහනක හිටියක් පිච්චෙනවා. ලක්ෂයක් වටින ඇඳක් හදාගත්තත් පින්නතුනේ ඒ ඇඳ උඩ ඒ මෙට්ටේ උඩ රාගයෙන් නම් ඉන්නේ ඒ ඇඳ උඩවත් සුවයක් තියනවද? ඒ ඇඳ උඩ ඇඳ උඩවත් පින්නතුනේ සුවයක් නැහැ. රාගය කියන්නේ ගින්න. රාග ගින්නෙන් පින්නතුනේ දැවෙනකොට ඒ රාගයෙන් පෙළෙන විඳවන කෙනාට පින්නතුනේ අරහත් ඵලයේ සාක්ෂාත් කරන්න ක්‍රමයක් නැහැ. එක වෙන්න හේතුවක් නැහැ. දෙවෙනි කාරණේ කියනවා පින්නතුනේ මොකද්ද? දෝසං. දෝසං කියලා කියන්නේ ද්වේෂය. රාගය ඇලීම මුල් කරගෙන පවතිනවා. ද්වේෂය ගැටීම මුල් කරගෙන පවතිනවා. එතකොට විතකදී රාගයම තවත් විතකදී ද්වේෂයෙන් කෙලවර වෙන්නේ නැත්ද? කෙලවර වෙන්නේ නැද්ද පිළිවෙල? කෙලවර වෙනවා. දැන් අපි හිතමුකෝ කොහොම දෙයක්ද? කෙනෙකුගේ කොණ්ඩය පිළිබඳව තියෙනවා රාගයක්. නේ? කෙනෙකුගේ කේශ කලාපයේ කිස් වැටිය දිහා ඒ මුල් කරගෙන රාගයක් පවතින්නේ නැද්ද? එහෙම රාගයක් පවතිනවා. ඒකත් රාගයේ කරුණක්. සිහිය නැතුව බලනකොට. ඉතින් කෙනෙක් සමහර වෙලාවකදී පෙම් කරන්නේ යාගේ කෙස් වැටියටමයි. දැන් ඉතින් අපි හිතමු ඒ ඇතිවෙච්ච ප්‍රේමය රාගය මුල් කරගෙන අපි හිතමු ඒ දෙන්නා එකතු වුණා කියලා. දැන් ඊළඟට ඒ පෙම් බඳපු කිස් වැටියෙන්ම එකම එක කිස් ගහක්. එයා උයන පිහන ව්‍යංජනයකට වැටුණා. ඒක කොතනින් කෙලවර වෙයිද? ඒක රාගයෙන් කෙලවර වෙයිද? ඒක ද්වේෂයෙන් කෙලවර වෙයිද? ඒක කෙලවර වෙන්නේ ද්වේෂයෙන්. ඉතින් ඒකටමනේ පින් බැඳේ. ඉතින් මේ ටික තේරුම් ගන්න අපි මහා පඬිවරු වෙන්න ඕනේ. මේ ටික තේරුම් ගන්න ඕන කාරණා දෙකයි අපිට ඕනේ. පළවෙනි එක සිහිය. දෙක නුවණ. නුවණ සිහිය නිසාම උපදිනවා. සිහිය තියෙනවා නම් පින්වත්නි සිහිය ආධාරයි අපිට නුවණ උපද්දව ගන්න. පළවෙනි කාරණේ සිහිය තිබුණොත් ඊටු ටික තේරුම් ගන්න පුළුවන් පින්වත්නි. එහෙනම් අපිට මේ ටික තේරෙන්නේ නැත්තේ ඇයි? ආ අපිට සිහිය නැහැ. මොකද්ද මේ සිහිය? කය පිළිබඳව සිහිය නැහැ අපිට. මේ කය පිළිබඳව සිහිය නැහැ අපිට. ඒ නිසා රාගයෙන් ගිනිගන්න, ద్వේෂයෙන් පිච්චෙන කෙනෙකුට නිවනට කරුණු නැහැ පින්වත්. අරහත්ත්වේ ලබන්න බෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනි මොනතරම් සුවයෙන් වැඩ හිටියද වෘක්ෂ මූලයේ වෙන කිසිවක් ඕන නැහැ. පින්වත්නි ගංගා තීරිය මහරහතන් වහන්සේ කියලා මහරහතන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේට ඒ නම හැදෙන්න හේතුව තමයි උන්වහන්සේගේ කුටියේ තිබුණේ ගංගාවේ ඉවුරක. උන්වහන්සේගේ කුටිය කොහොම එකක්ද? තින්නම් මේ තාල පත්තානම් ගංගා තීරේ කතා කුටි. චවසිත්තෝව මේ පත්තෝ පංසකූලංච චීවරං උන්වහන්සේම දේශනා කරනවා උන්වහන්සේගේ මුවින්ම මගේ කුටිය තල්ලතු තුනකින් තමයි වහලා තිබ්බේ. ඔන්න කුටිය උන්වහන්සේගේ. උන්වහන්සේගේ සෙනසුන තල්ලතු තුනයි. තින්නම් මේ තාල පත්තානම් ගංගා තීරේ කතා කුටි ගංගාවේ යූරේ හදපු මගේ කුටිය තල්ලතු තුනකින් වහපු එකක්. එතකොට තල්ලතු තුනකින් වහපු එකක් අඩි 10 10 කාමරයක් වෙන්න බෑ. උන්වහන්සේම කියනවා කොහොමද උන්වහන්සේගේ කුටි ප්‍රමාණය? භාවනාවට පළක් බැඳගෙන වාඩි වුණොත් ඔන්න ලොකුම කාරණේ මේ කුටිය ඇතුලේ අපිට තියෙන ලොකුම වැඩේ. මොකද්ද? භාවනා කරන එක. නිවන අරමුණු කරගත්තු ශ්‍රාවකයාට මේ කුටිය ඇතුලේ තියෙන ලොකුම වැඩේ ඒක. භාවනා කරන එක. ඉතින් ලොකුම වැඩේ වෙච්ච භාවනාවට පළක් බැඳගත්තම ධනිස් දෙක තෙමෙන්නේ ලොකුම සීමාව ඒකනේ. ධනිස් දෙකට වතුර වැටෙන්නේ වැස්සට. ඕක තමයි කුටියේ ප්‍රමාණය. යටත් පිරිසෙන් අද අපි කියනවා නම් පුංචි දරුවෝ හදන සෙල්ලංගයක් තරම ඇති. භාවනාවට ප්‍රමාණවත්. හැබැයි අද ඔබට තියෙන වැඩවලට නම් ඕක ප්‍රමාණවත් ප්‍රමාණවත් නැහැ. මොකද අපිට වැඩ වැඩි. වැඩ වැඩි නිසාම බඩුත් වැඩි. බඩු වැඩි නිසාම වැඩත් වැඩි. වැඩ වැඩි හින්දාම බඩුත් වැඩි, බඩු වැඩි හින්දාම වැඩත් වැඩි. බඩුයි වැඩයි දෙකම වැඩි වෙනකොට ඕනම කරන විවේකය නැත්තටම නැති වෙලා යනවා. ඔබ බලන්න. දැන් අපිට මිරිස් ගල මිරිස් ගලේ මිරිස් සම්පරම්පරේ ඉන්න බෑ. දැන් අපිට තියෙනවා ඒකට මැෂින් එකක්. ඒත් හැබැයි අපිට වෙලාව ඉතුරු නැහැ. දැන් අපිට වංගෙදී වැඩ කරන්න වෙලාවක් නැහැ. ඒකට මැෂිමක් ගෙනාවා. හැබැයි වංගෙදී පිටිකොටපු කාලේ අපිට තිබිච්ච විවේකය දැන් නැහැ. හරිනම් යන්ත්‍ර සූත්‍ර වැඩි වෙනකොට අපිට විවේකය වැඩි වෙන්න ඕනේ. ඒ යන්ත්‍ර සූත්‍ර වැඩි වෙනකොට දැන් මොකද වෙලා තියෙන්නේ? තිබුණු විවේකෙත් නැති වෙලා මේවා ගැන සිහිනුවන ටිකක් උපද්දව ගන්න අපහු දැන්. උන්වහන්සේගේ පාත්‍රය කියනවා මොකද්ද කියලා මිනිවලට පැන්හිින් වතුරේ හිඳ ගන්න නිකන් කබලක් වගේ එකක් තමයි පාත්‍රය. පාංශකූලක සිවුර. මේ කුටිය ඇතුලේ උන්වහන්සේ වැඩ ඉඳගෙන තුන්වෙනි වස් කාලයේ වෙනකොට මොකද වෙන්නේ? තින්නම් අන්තර වස්සම්හි තුන්වෙනි වස් කාලයේ එනකොට පින්නතුනේ තුන්වෙනි වස් කාලය ඇතුළතදී තමොක් හන්දෝ පදාලිතෝ මෝහාන්ධකාරයේ පළලා විනාශ කළා කියනවා. ඒ කියන්නේ සියලු කෙලෙස් නැසලා අරහත් වේටපත් වුණා. තල්පක් තුනක කුටිය ඇතුලේ. එහෙනම් තල්පක් තුනක කුටිය ඇතුලේ පින්නත් උන්වහන්සේ රාගකින්ෙන් පිච්චිලා නැහැ. හැබැයි වැයතු හදාගත්තු වර්ග අඩි ගානක ගේ ඇතුලේ ඔය ඇත්තන්ට උන්වහන්සේ විඳපු සුවේ තියනවද? තල්පත් තුනක් අස්සේ උන්වහන්සේ පුදුම නිවීමකින් ඉන්නකොට වර්ග අඩි ගානක ගෙවල් ඇතුලේ පින්නතුනේ ඔය ඇත්ත කොයිතරම් ගිනි වලින් පිච්චෙනවද කියලා ඔබම විමසලා බලන්න. ඒ නිසා රාගය දුරු නොකර, ద్వේෂය දුරු නොකර පින්වතුනේ නිවන ලබන්න අරහත්වේ ලබන්න ක්‍රමයක් නැහැ. තුන්වෙනි කාරණේ කියනවා මෝහය, මුලාව, මෝඩකම. මේ කාරණා ප්‍රකටයිනේ අපිට. ඊළඟ කාරණයක් කියනවා පින්වත්නි කෝධං. ද්වේෂයට එහා ගියපු එකක් ක්‍රෝධය. ද්වේෂයේ ස්වභාවය තමයි යම් ආරම්මණයක් ඒ මොහොතේ ලැබුණම ඊට ප්‍රතිවිරුද්ධව ද්වේෂය උපදිනවා. ඒ ඒ කාරණේ මුල් කරගෙන ප්‍රත්‍ය කරගෙන ද්වේෂය උපදිනවා. නමුත් ක්‍රෝධය කොහොමද? ක්‍රෝධයේ ස්වභාවය තමයි විශේෂ කාරණයක් ඒ වෙනුවෙන් ඒ මොහොතේ නැති වුණත් හුදකලාවේ ඉන්න ඕනම වෙලාවක යට යට යට තියෙනා වූ කරුණක් මුල් කරගෙන ආය ක්‍රෝධය තනිව උපද්දවන්න උපද්දවන්න පුළුවන්. සාමාන්‍යයෙන් ද්වේෂය උපදිනවා ඇහැට දැකපු දෙයකින් කනට ඇහුණු දෙයකින්. නමුත් ක්‍රෝධයේ ස්වභාවය තමයි පින්වත්නි ඒ වෙලාවේ කනට ඇහෙන 아무තු දෙයක් නැතත් ඇහැට පේන 아무තු දෙයක් නැතත් පෙර දැකපු පෙර ආපු දෙයක් මුල් කරගෙන හරි ආය ආය උස්සනවා. ක්‍රෝධ කරනවා කියන්නේ ඒකයි. ක්‍රෝධේ උපමා කරන්නේ ගෙයි ගෙම්බට. ගෙයි ගෙම්බගේ ස්වභාවය මොකද්ද? හා කොච්චර ඈතට දැම්මත් ආයේ හැරිලා වැටෙන්නේ පින්නොත් ගේ පැත්ත බලා ගන්න. බලන්නකෝ. එතකොට කුද්ධෝ අත්තං ජානාති කුද්ධෝ ධම්මං පස්සති ක්‍රෝධ කරන කෙනාට ධර්මයේ දකින්න බෑ. ක්‍රෝධ කරන කෙනාට අර්ථ අනර්ථ තෝරගන්නත් බෑ. විපතටමයි වැටෙන්නේ. ක්‍රෝධය. ක්‍රෝධය දුරු නොකර අරහත් ඵලය ලබන්න බෑ. පිළිකාවක්. ඊළඟ කාරණේ කියනවා උපනාහං. උපනාහං කියන්නේ බද්ධ වෛරේ. ක්‍රෝධයටත් වඩා වැඩි. ද්වේෂයට වඩා ක්‍රෝධය වැඩි. ක්‍රෝධයටත් වඩා මොකද්ද? බද්ධ වෛරය කියන්නේ බැඳගත්තු වෛරය. ಜಾති ಜಾති කියලා වෛර බැඳ ගන්නවා. බඳෙන් බලනු කාලි යකින්නේ එහෙම. නේද? කාලි යකින්නේ එහෙම ඔන්න බද්ධ වෛරෙන් ආපු අය. භවයෙන් භවයේ එකිනෙකා මරාගත්තද නැද්ද? එකිනෙකා මරාගෙන ආවා. මේක සංසිඳුනේ කොතෙන්ද? තථාගත බුදුරජාණන් වහන්සේ ඉස්සරහට පැමිණි නිසා ඒකක් නොලැබුණා නම් තථාගතයන් වහන්සේත් සම්මුඛ නොවුණා නම් මේ සංසාරේ මොන විපතක මේගොල්ලෝ වැටෙයිද කියලා හිතලා බලන්න මේවා. පින්නතුනේ අද වුණත් අපිට මේ බද්ධ වෛරය ඇති කරගන්න පුළුවන් බැරි කමක් නැහැ. හැබැයි සංසාරේ සැපතක් නම් නැහැ විපත මිසක. පුළුවන් තරම් හිත නිවා ගන්න ඕන පින්නතුනේ දැවි දැවි ඉන්නේ ඇයි? දරුවෝ දෙමව්පියෝ එක්ක විටකදී පින්නතුනේ වෛරෙන් සමහර විටකදී අසල්වැසියෝ අනෙක් අසල්වැසියෝ එක්ක වෛරෙන් සමහර විටකදී නැන්දම්මා ලීලියේ එක්ක වෛරෙන් ලීලියේ නැන්දම්මා එක්ක වෛරෙන් මේ ඔක්කොම පින්නතුනේ අපි මහ පොළොවේ වැළලෙනකන් නේද? ඒ වැරදිලක් පින්නතුනේ සැපයක් සුවයක් තීද මේ විපත අපිට හතුරු කළා නෙමෙයි තමන්මයි කරගත්තේ මේ හුස්මක් ගානේ මරණය ජීවිතේ මැත්තේ වැටෙන්න හදන ජීවිත ගමනක මොනවද පින්නතුනේ අපි අල්ලගන්න හදන්නේ වෛර කරලා ක්‍රෝධ කරලා බැඳගත්තු වෛරයෙන් මොනව රකින්නද අපි නේද ඒ හින්දා පුළුවන් තරම් හිත් නිවා ගන්න ඕනේ ඒකමයි ගැලවිල්ලට මඟ පින්නතුනේ. ඊළඟ කාරණයක් කියනවා මක්ඛං මොකද්ද මක්ඛං කියන්නේ? ගුණමකු භාවය. ගුණමකු භාවය කියන්නේ අනුන්ගේ ගුණය මකනවා. ඒ කියන්නේ ගුණය ගුණයේ හැටියට දකින්නේ. ඔන්න වටිනා දෙයක් දැන් අපිට මතක තියාගන්න පින්නතුනේ හතුරෙක් වුණත් හතුරගෙත් හොඳ තියෙනවා නම් ඒ හොඳ ටික අව්‍යාජ පිරිසිදු හිතකින් අගය කරන්න පුරුදු වෙන්න. දැන් අපි ಗುಣමකුයි කියන්නේ ඒක නිසානේ. දැන් බලන්න ඔබ ಗುಣමකු කෙනෙක්ද නැද්ද කියලා. තම තමන් මේ බණපදේ තමන්ට ගලපා ගන්න ඕනේ. ಗುಣමකුකම කියන්නේ සමහර අය ඉන්නවා පින්වත්ටි තවත් කෙනෙකුගේ හොඳක් දැක්කම හොඳ දකින්න බෑ. අපි හිතමු එයා වැරදිකාරයෙක් කියලා. මොනතරම් වැරදි කළා වුණත් ඒ වැරදි කරන කෙනා හොදක් කරනකොට ඉතර වැරදි කරපු නිසා හොඳත් නරක වෙන්නේ හොඳ හොඳමයි. ඒවා වැරදි. හැබැයි මේක මේක හොඳයි. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ වරදි තරමට චෝදනා කරන්න කියලා. අපි කියන්නේ කොහොමද? ඔය මොනවා කළත් වැඩක් නැහැ කියලා කියනවා. එතකොට අර හොඳ කරලා වැඩක් නැහැ කියලානේ කියන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාළ පරිද්දෙන් එහා කරපු ඒ හොඳ කර්මවල විපාක නැද්ද? එතකොට අපි මිත්‍යා දෘෂ්ටිකයි. මේ වැරදි කරුවෙක් වුණත් එයා කරන හොඳ දෙයට වෙනම කුසල විපාක තියෙනවා. එයා වැරදි කළා කියලා කුසල විපාක කරපු කුසල කර්මවල කුසල විපාක නැති වෙන්නේ නැති වෙන්නේ නැහැ පින්වත් නේ. අජාසත්ත මහරජතුමා තාත්තා මැරුවනේ. අපි නම් කියන්නේ කොහොමද? ආයෙ නම් ඉතින් වැඩක් වැඩක් නැහැ. වැඩක් නැති නෑ. එහෙම කරපු කෙනා බණ ඇහුවා. අපි නම් කියන්නේ මොකද? අනේ දැන් ওই බණ ඇහුවට වැඩක් නැහැ තාත්තා මරලා ඉන්නේ කියලා. වැඩක් නැති උනේ නැහැ පින්වතුනේ. ඒකෙන් පුදුම පිහිටක් හැදුනා. තාත්තා මරලා අවීචිය වැටෙන්න ඕන කෙනා බුදුන් සරණ ගියපු එකේ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපද්දවගත්තු එකේ රැකවරණේ කියන්නේ අවීචියට වැටුන්නේ ලෝකුඹු නිරේකට වැටුණා භව පින්වත්නි අවුරුදු 60000කින් ඒකෙන් නිදහස් වෙනවා අවීචයට වැටුණා නම් කාලය මෙච්චරයි කියලා කියන්නත් බෑ දුක මෙච්චරයි කියලා කියන්නත් බෑ. එහෙනම් ආනන්තරීය කර්ම කරපු කෙනත් පින්නතුනේ බණ අහපු එකේ බුදුන් සරණ ගියපු එකේ ඵලයක් තියනවද නැද්ද? ඵලයක් තියෙනවා. එතකොට එහෙනම් අද ලෝකයේ වැරදිකාරයෙක් හොඳක් කරපු එකේ කිසි තේරුමක් නැහැ කියන්නේ ඇයි අපි? හොඳ හොඳයි. අපිට මොනතරම් හතුරුකම් කළත් මතක තියාගන්න හොඳ දේ හොඳ හැටියට දකින්න ඕනේ. තථාගතයන් වහන්සේට දේවදත්ත හාමුදුරුව සතර පුරා කොයිතරම් හතුරුකම් කළාද? සම්බුදු පදවියට පත් වෙලා ශාස්ත්‍රූත්වයට පත් වෙලා ගල් පෙරළුවා. උන්වහන්සේගේ පිටිපතුල තුවාල වුණා, ලේ ගැලුවා. සංඝ බේදේ කළා. ඒ තරම් පීඩා කරලත් භාග්‍යතුන් වහන්සේ මොකද වදාළේ? මහණෙනි, දේවදත්ත කල්පයක් නිරයම. බේරගන්න කෙනෙක් නැහැ. කල්පයකට අපාගත වෙනවා. හැබැයි කල්පය අවසානයේ පසේ බුදුවරයන් වහන්සේනමක් හැටියට ලෝකේ පහළ වෙනවා කිව්වා. බලන්නකෝ භාග්‍යතුන් වහන්සේ ගුණේ මෙකුවද? නෑ, එච්චර අපරාධ කළා වුණත් කල්පයකට බේරගන්න බැරි පරිද්දෙන් නිරේට ගියා වුණත් ඒ කල්පෙන් පස්සේ ආයෙ පසේ බුදු වෙනවා කිව්වා. ඒ ටිකක් කිව්වා භාග්‍යතුන් වහන්සේ. අපි නම් ওই ටික හංගනවද නැද්ද? අපි නම් ඒක අතාරිනවා. ඒක හංගනවා. අපි එහෙමනේ කොච්චර ಗುಣ කිව්වත් හොඳට අහගෙන ඉඳලා ඔව් ඔය ඔක්කොම නම් හරි තමයි හැබැයි කියලා එකක් කියනවා අර ඔක්කොම වැහිලා යනවා. ඒ ಗುಣ මකු භාවයේ පින්නවා. එතකොට තමන් බලන්න ඕන අපි ಗುಣ මකුද නැද්ද කියලා. ඔන්න පිළිකාවක්. අනුන්ගේ ගුණය ගුණේ හැටියට දැකලා වර්ණනා කරන්න නැතිකම. දරුවගේ වුණත් ගුණේ ගුණේ හැටියට වර්ණනා කරන්න පුරුදු වෙන්න. ඒක සත්පුරුෂකම. මොකද දරුවෝ වුණත් අඩුපාඩු පෙන්නලා චෝදනා කරනවට වඩා කැමති ಗುಣ ටික වර්ණනා කරනවට. හැබැයි අපේ හුඟක් දෙමව්පියෝ අඩුපාඩු පෙන්නලා පැය ගණන් බෙන්නට දරුවන්ගේ තියෙන පුංචි පුංචි හොඳ විනාඩි 5ක්වත් අගේ කරන්නේ නැහැ. ඒ නිසා දරුවෝ හදන එක ලීසි නෑ. ඊළඟට කාරණයක් කියනවා පින්වත්නි පලාසං පලාසං කියන්නේ අනුන්ගේ වැරදි දකින්න එක. තමන්ගේ වැරදි ඕන තරම් තියෙදි පින්වත්නි අනුන්ගේ වැරදි හොය හොය ඉන්න එක යමකුගේ ලොකුම රාජකාරිය නම් ඒ හේතුවෙන් ඔහුට නිවන් දකින්නත් අරහත් වේටපත් වෙන්නත් ඒකත් බෑ. තථාගතයන් වහන්සේ දේශනා කළේ හැම වෙලාවෙම තමන්ගේ දෝෂේ හොයන්න කියලා. මොකද මේක අනුන්ගෙන් විසඳන්න කාරණයක් නෙවෙයි තමන්ගෙන් විසඳන්න තියෙන කාරණයක්. ඊට තමන්ගේ දොස් දකින්න ඕනේ. නමුත් අනුන්ගේ දොස් අපිට හොඳට පේනවද නැද්ද? අපිට හොඳට පේනවා. ඒ පේන එකේම තියෙන්නේ කෙලෙස් අප්‍රමාණ අකුසල් වැඩිනවා. පරවජ්ජානුපස්සිස්ස නිච්ඡං උජ්ජාන සංඤිනෝ ආසවා තස්ස වඩ්ඩಂತಿ ආරාසෝ ආසවක්ඛයා කියලා දේශනා කිව්වේ. අනුන්ගෙම වරද දකින්නා වූ කෙනා හැම වෙලාවකම හිතන් ඉන්නේ තමන් හරි කියලා. හැබැයි එයාගේ වැරදි පේන්නේ කාටද? එයාගේ වැරදි පේන්නේ අනිත් අයට. අනුන්ගේ වැරදි හොයන එකම එයාගේ ලොකු වරදන්නේ. වෙන මොන වරදක් නැතත් අනුන්ගේ වැරදි හොයන එකත් වරදක්ද නැද්ද? ඉතින් ඒකම වරදක්. ඒකට අනුන්ගේ වැරදි හොයනවා නම් Taman දැනගන්න ඕන ලොකුම වැරදිකාරය කවුද? තමන්. එතකොට අනුන්ගේ වැරදි දකින්න හොයන කෙනා හැම වෙලාවකදී ඉන්නේ මම තමයි හරි. මම හරියටම හරි. එහෙම හිතන් ඉන්න කෙනාට මොකද වෙන්නේ? ආර්ථවා තස්ස වඩ්ඩಂತಿ අප්‍රමාණ කෙලෙස් එයාට වැඩෙනවා. හැබැයි එයා දන්නෙත් නෑ ඒක. ඒ හේතුවෙන්ම ආරාසෝ ආසවක්ඛයා ඔහු නිවනින් හුඟා කැතට යනවා. සාදුකාර දුන්නට නිවනට ලං වෙනව නෙවෙයි ඈත් වෙවි ඈත් වෙවි යනවා ඒ නිසා අනුන්ගේ ගුණ නොසොයා තමන්ගේ අනුන්ගේ අගුණ මේ වරද නොසොයා තමන්ගේ වරද හොයන කෙනෙක් වෙන්නත් ඕන අරහත් ඵලයේ සාක්ෂාත් කරන්න නම් ඊළඟ කාරණයක් කියනවා පින්වතුනේ ඉස්සං ඉස්සං කියලා කියන්නේ ඊර්ෂ්‍යාව ඊර්ෂ්‍යාව අනුන්ගේ සම්පත් පිළිබඳව සතුටු වෙන්න බැරි කම. භික්ෂුවක් නම් අනුන්ට ලැබෙන සිවුරෙන් සවුරු දිහා බලලා සතුටු වෙන්න බෑ සමහරුන්ට. නේද? අනුන්ට ලැබෙන දාණය පිළිබඳව සතුටු වෙන්න බෑ සමහරුන්ට. එයින් වෙන්නේ පින්නතුනේ අපේ සහනය අපේ සහනේ නැති වෙලා යන එක අපි තේරුම් ගන්න ඕන සංසාරේ ඒ ඒ අය ලබන්නේ ඒ ඒ අය සංසාරේ දීප ධර්මතයි. කොච්චර පහසුවෙන් හිත බේරගන්න පුළුවන්කම තියෙද්දිද අපි මේ පිච්චෙන්නේ? නේද? අපි මේ දැවෙන්නේ. ඊළඟට කියනවා තවත් කාරණයක් මච්චරියං මච්චරියං කියන්නේ මසුරුකම මාත්සර්ය මසුරුකමේ ස්වභාවය තමයි තමන්ගේ සම්පත් අනෙක් අයට කිසි කෙනෙකුට ලැබෙන්න බෑ මටම මේ සියලු ආශ්චර්ය ලැබෙන්න ඕනේ කියලා තමන් සන්තක සම්පත්තිය සංගවන ස්වභාවයේ සහ අනුන් පිළිබඳ සම්පත් නොයවසමින් ඒවාද තමන්ටම ලැබෙන්න ඕනේ කියලා ඇතිවන හැඟීම තමයි මසුරුකම කියලා කියන්නේ. මසුරුකම බොහෝ විට ඇති වෙන්නේ තියන අයටම තමයි. නැති අයට නෙවෙයි. දැන් අපි කියනවනේ මෙච්චර තිබිලත් මොකද මසුරුකම් කියලා. තියන අයට තමයි මසුරුකම තියෙන්නේ කොහොමද? ඒකනේ සමහර අයට ලැබෙන්න ලැබෙන්න තණ්හාව අඩු වෙනව නෙමෙයි. ලැබෙන්න ලැබෙන්න පොදි බඳින එක වැඩි වෙනවා කියනවා. පසුරු වෙනවා. ඊට පස්සේ ඒව හංගනවා. මේක කොයි තරම්ද කිව්වොත් තමන්ගේ මව්ට පියාටවත් නොසලකා අතාරිනවා. තමන්ගේ දරුවන්ටවත් සමහර සම්පත් අල්ලන්නවත් දෙන්නේ නැති දෙමව්පියෝ ඉන්නවා. එතකොට කල්පනා කරන්න ඕනේ මේ සම්පතද වටින්නේ දරුවෝද වටින්නේ කියලා. අර දරුසෙනියත් යට යනවා පින්වත්නි. හිතලා බලන්නකෝ මට්ට කුණ්ඩලී කතාව. ගිලන් වෙච්ච මට්ට කුණ්ඩලී මේ මුළු කතාව පුරා තියෙන මසුරුකම. මසුරුකමේ හැටි. අන්තිමේදීම මේ එකම දරුවා පුදුම සෙනෙහසක්. හැබැයි දරුවා බලන්න එන කෙනා එන අයට තමන්ගේ සම්පත් පෙනෙයි කියලා දරුවා පිළට දැම්මා. ආදරේ නමුත් ඒ සෙනෙහස යට ගියා මසුරුකම හින්දා. අන්තිමේදී මලාට පස්සේ මොකද කරන්නේ? සුහොන බදාගෙන අඬන්න පටන් ගත්තා. එතකොට වටිනම දේ අතෑරිලා ඉවරද නැද්ද? වටිනම දේවල් අතෑරිලා ඉවරයි. මසුරුකම් නිසා වටිනම දේවල් කොච්චරනම් මිනිස්සුන්ට අතෑරෙනවද කියලා බලන්නකෝ. වදාපු අම්මා අතෑරෙනවා, හදාපු තාත්තා අතෑරෙනවා. ඊට පස්සේ පින්නතුනේ ඡායාරූප තියාගෙන මල් මහල පළන්දල පහම්පත්තු කරාට කිසි පළක් නැහැ. නේද? වටිනා දරුවෝ අතහැරෙනවා. තමන්ගේ manussකම් අතහැරෙනවා. මසුරුකම හින්දා. මච්චරිය කෝසිය සිටුතුමා කැවුම් කන්න ආසාව ඇති උනේ මෙච්චර කෝටි ගණන් ධනෙ තිබුණු සිටුවරයට හිඟන්නේ කන පිට්ටුවක් දැකලා. බලන්නකෝ පින්නත්. ඒ නිසා මෙන්න මේ காரணා නමය මොනවද? රාගය, ද්වේෂය, මෝහය, ඊළඟට කියනවා ක්‍රෝධය, බැඳගත්තු වෛරය, ඊළඟට පින්වත් ගුණමකු භාවය, අනුන්ගේ වැරදි හොයන එක, ඊර්ෂ්‍යාව සහ මසුරුකම කියන මෙන්න මේ නමය දුරු නොකර අරහත් ඵලයේ සාක්ෂාත් කරනවා කියන එක කරන්න බැහැ. එහෙනම් සාදුකාරයෙන් නතර වෙලා බෑ. සාදුකාරයෙන් පටන් ගන්න වෙනවා. මොකද පටන් ගන්න වෙන්නේ? මේ නමේ දුරු කරන්න. දේශනා කළේ පින්වත්නි අරහත්වයට අනතුරු කරන කාරණා පිළිබඳව සියලු දෙනාම අදාදම පින්නතුනේ මේ කරුණු දුරු කරගෙන මේ ශාස්ත්‍රනික දිය පහරට කැමැත්තෙන් වැස ගන්න පින්වත් සිත් පහල කර ගන්නට ඕනේ. මේ හැම හුස්මක් ගානෙම මරණයයි ලං වෙන්නේ. ඒ නිසා මේ මොහොතෙන් මේ ක්ෂණයෙන් ප්‍රයෝජන ගන්න හැම දිනාටම උතුම් නිවන් පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා අද මේ දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයේ දරන්නට යෙදුනේ විස්රාමලත් හෙද නිලධාරිණී ජී.එන්. චන්ද්‍රලතා මහත්මිය එතුමියගේ ස්වාමි පුරුෂයා වන එම්.ඩී.එම්. ගුණරත්න දිසානායක මහත්මාණන් දුවා දරුවන් සහෝදර සහෝදරියන් සහ පින්වන්ත ඥාති හිත මිත්‍රාදී පිරිස විසින් ඒ පින්නතුන්ගේ අරමුණු අතරට එක්වෙන්නේ අපවත් වී වදාළ බෞද්ධයා මාත්‍රිජාලී නිර්මාත්‍රවරව වැඩවිසූ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේට පින් අනුමෝදන් කරනවා රටදේ වෙනුවෙන් රුදුරු යුද බිමේදී දිවි පිදූ සියලු රණවීරවන්ට පින් දෙනවා ධර්ම ශ්‍රවණේ සඳහා මේ මොහොතට පැමිණි සියලු දෙනාගේ නිදන ප්‍රාප්ත දෙමව්පියන් සොයුරු සොයුරියන් සහ සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරනවා. ඒ සමගම 2019 වර්ෂයේහි ජනවාරි මාස 15 වන දිනට 70 වන ජන්මදිනයේ සමරන ජී.එන්. චන්ද්‍රලතා මහත්මියට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. දායකත්වයේ දරන පින්වත් මෑණියන්ගේ 70 වන ජන්මදිනයේ යෙදෙන මොහොතේදී අපිත් මේ වෙලාවේ ආශිර්වාද කරනවා උතුම් තිරුවනේ සරණින් දලදා හාමුදුරුවන්ගේ තිස්තින් බොහෝ කුසල් වඩමින් චිරජීවනයේ කරන්නට ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දෝදරු මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දින ධර්ම ශ්‍රවණේ සඳහා පැමිණෙට සිටින සියලු දෙනාගේ සුජීවත්ව සිටින දෙමව්පියන් සහ සියලු ඥාති මිත්‍රාදීන්ට නිරුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා වගේම මේ කුසල බලයෙන් උතුම් මාර්ගඵල නිවන් අවබෝධයේ පිණසම හේතු වේවායි ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී සම්බෝධි විහාරයේ වත්මන් විහාරාධීශවර බොරලන්දේ වජිරඥාන ගෞරව ගෞරවාර්හ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලු පූජනීය මහා සංඝරත්නයටත් සියලු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් උතුම් වූ නිර්වාණ සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්තුනේ අරමුණු පරිද්දින්ම රැස් කරගත් උදාර කුසල් නමින් නිදන අප්‍රාප්ත සියලු ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියලු ඥාතීන් පින් අනුමෝදන් වේවා දුකින් මිදේවා උතුම් නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වතුන් ඇතුළු සද්ධර්ම ශ්‍රවණේ කළ හැමටත් නිදුක් නිරෝගී භාවේ චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු.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 වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා සාදු සාදු සාදු පින්වත්නි ඔබ අප කෙරෙහි මෙත්සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වා වදාළ මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසත් අප විසින් රැස් කර ගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු දහඳ පවත්වා අනුමෝදන් කරමු සාදු සාදු සාදු